ගෞරවනීය දේශකයන්න් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූයනී අරිය ධම්ම ස්වාමීන් වහන්සේ නමෝ තස්සේ සීලී සීලී සීලී සීලී සීලී නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ අත්ථදීසා භික්ඛවේ විහෙරත්‍රය අත්ථ සරණා අලං සරණා ධම්මදීතා ධම්ම සරණා අලං සරණා කී සුරෝසාවි සම්මා සම්බුදුරජාණන් වහන්සේ මාතුල ජනපදයේ මාතුල විශ්වයට විසුදහසක් සහ සංගරුවන් සහ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ඉදිරියේ දේශනා කරවදාන චක්‍රවර්ති සිංහනාද සූත්‍රයේ මාතෘකා පාඩය අත්දීපා විස්තරේ විහෙරේ මහණෙනි ආත්මය ජීවිතයක් ඉදිරියට කොට වාසය කරයි. අත්ත සරණ අනන්‍ය සරණ ආත්ම භාවයෙන් සරණක් කොට වාසය කරව අන්සරණක් වශයෙන් ධම්ම දීපා ධම්ම සරණ අනන්‍ය සරණ ධර්මය ඉදිරියට කොට ධර්මය ඉනි සරණක් කොට වාසය කරව අන්සරණක් වශයෙන් මේ මාතෘකාකාරයේ රූපකෑති දීර්ඝ දේශනාවක් එදා කරති. මේ දේශනාවේ අභ්‍යන්තරයේ ආත්ම ප්‍රතිස්ථාව ධර්ම ප්‍රතිස්ථාව කුමක්ද කියන එක පහදා ගදාලේ සතිපට්ඨාන භාවනාව. කායානුපස්සන, චිත්තානුපස්සන, දෝධනානුපස්සන, චිත්තානුපස්සන, සම්මානුපස්සන සතිපට්ඨාන භාවනාව. එෙහිදී නාකාරක් මාත්‍රිකාවක් වශයෙන් ඉදිරිපත් සිවාදාලා ගෝඨේ විච්ඡේ කරත අපේ දෘෂ්ටියේ විසලේ ගෝඨේ විච්ඡේ කරතං අපේ දෘෂ්ටියේ විසලේ නලක්ෂති මාරෝ ඕකාරං නලක්ෂති මාරෝ ආරං ගෝඨේ විච්ඡේ කරත අපේ දෘෂ්ටියේ විසලේ මහණෙනි සත්‍යීය ඊයාසතු දෙතුන් දිනේ හැසිරේ ලෝකයේ විස්තරේ කරසල් සතෝ පුත්තිකේ විසයේ මහණෙනි සත්‍යීය ඊයාසතු දෙතුන් දිනේ හැසිරෙන්නා වූ කොට ලලක්කින් වාරේ ඕකාරං මාර්යා ඉදක් නොලබන්නේ ලලක්කින් වාරේ ආරම්භනයි මායя අරමුණක් මුල ගන්නේය. මේ අදහස අනාප කරන පිණිස නිදර්ශනයන් ඉදිරිපත් කළා කියලා. ඈත අතීතයෙහි සිදුවීම. සත්‍යයක ජීවත් වෙන සැකසීයේ කරණක්වග උදෑසන ඉරාව්‍ය කපිනේ සිටිද්දී සතුටක් දී කියන කුස්සේ වේගෙන් පොළෙන මේ කැපිතිරෙන බහගත්තා. කැපිතිරෙන හොලන්න ගත්තා මගේ ක්‍රියාසති ඉදෙන්නේ නොසිතී නිසා එයින් බහැරසිතී නිසා මට මේ විකේ. වගේම වර වගේම අවාසනා මගේ ක්‍රියාසති ඉදෙන්නේ සිතාන මට මේ විකේ වෙන්නේ නැහැ කියලා සෑගියා. ඒ සතුලා ජීවිතයේ උපුස්සා ඇසුර සමාධි ක්‍රියාසති ඉදෙන්නේ කොහෙද? කුඹුරේ යද්දී සීකට අතරයි කියන්නේ. ලඟුලෙන් ශ්‍රී සාරණලද සීකට කියන්නේ පස්කට අතරයි. ඉතින් මානාදී කුසතිය විශේෂයෙන් සමාධි ක්‍රියාක පිළිමේදී වාඩි වෙන්න. ඉතින්දිත් මගෙන් නිදහසක් ලැබෙයි කියලා බලන්න. අතෑරියි. ඒක පිළිල්ල ගිහිල්ලා ඒ කුඹුරේ සීකටයක් උඩ වාඩි වෙලා උපසාක අභියෝග කළා. දැන් සජා පුළුවන් නම් එන්නේ. එළුමේ ඉතා පුදා සතෙක් තුන දැන් හරියට අභිහිතයි මිරිවිහිතයි. මේ මානාදික උපසා අහසෝ දෙවිකක් යාසරසයි. තා වේගයෙන් ඉහිපල වේගයෙන් ඒ කටපිරල සමීපයේ දෙහැතුනා. කාම සමීපයි කියලා දැනගත් කටපිරල සැලකව අර ජී සැකයක් අස්සට නිරලා. උපසාට වේගයේ දරා ගන්නට බැරිව වේගයේ වැඩිකම නිසාම ඒ ජී සැකය මත සතුය වැඩි කැළී නැරී වැටෙනවා. රටකෙල්ල එළියට ඇවිල්ලා සිංහලෝදයක් කරන්න වගේ ප්‍රීතිවාසය. මගේ සියාසති ඉගෙනී සිටි දරුවෝ අද සතුරාගින්නම ජයගත්තා. මේ නිදර්ශන කළා පිළිගන්නේ අන්තේ ඒ කැපකිරීමේ සෝතිය ක්‍රියාසති ඉදමින් සැහැරල අල්පසතියින් සිටීම හරියට යෝගාවචරය සතිපට්ඨාන භාවනාවෙන් සැහැරල අසුඳුරන් ඉනලෙනි අන්‍ය විහික විතරක බහුලව හැසිරෙන්නේ කාමච්ඡන්ද, ව්‍යාපාද, සීල මිද්ද, උද්ධච්ච, කුච්චිතා විවරණයන්ට යට වෙලා අසුගුරම් දිනවලින් අසංවරව අසීහිය ප්‍රමාදී ගතිකන වේලාව හැසිරෙන්න කරන අංග අවකටුවේ සිටි වේලාවට සංසන්දනය කරයි. නැවත එහෙම අවස්ථාව දෙහිදී සිටට කෙනෙක් සිටින ආ කෙනෙක් සිටින එහෙම දැනගත් ඒකායේ පිටට සීල සතුලග්ගී කියන උපුස්සා විසින් දහගත් සඳහා සමාන. නැවතත් ඒක සිහිය පහළ වෙලා මේ මගේ ප්‍රියාසති දෙන්නේ කියනම්වත් මේක වෙන්නේ නැහැ කියලා කියන වගේ ඒ ප්‍රතිපිල්ල තියාගත්තා වගේ යෝගාවචරයද දුලස් සිටින්නක් ගමන් මේ වගේ භවනාවේ කියන්නේ අකුසල් සිටින්නේ නැහැ කියලා හිතාගෙන සංවේදී ඒකාකි සැර කැටිවිල්ල සෑගහේවා. ග්‍රාහක දේවා කිසි. නැවත ඒ කැටිවිල්ල නිදහස් වෙලා ඊ කැටේ ළඟට ගියා වගේ යෝගාවචරය මන සිහියකදවාගෙන ආපසු සතිපට්ඨාන අරමුණට පත් වෙනවා. ඉතින් යෝගකම නිවිදිත බවක් ඇති වෙන කැටකෙල්ල. කැටකෙල්ල කුඩා වුණත් එනුනේ මේ බල සම්පන්න උකුස්සාක අභියෝගයක් කළා දැන් ඉතින් හදා කියවන්න වෙන්නේ. ඒ වගේ යෝගාවචය මන සිහියෙන් සතිපට්ඨාන අරමුණේ සිටෝ සිටිනවා. දැන් මොන කෙලෙසක් ආවක් මම නම් හරිදෙන්නේ ඒ තරම් ආත්ම විශ්වාසයක් ඇති අර කැපකිරීම ඒ අභිෂෝකයේ මානාධික උකුස්සා වේනියනින් ලක්වෝ සැලී මැරී වැටෙනවා වගේ සතිපට්ඨාන සිහියෙන් ඉන්න යෝගාවචරයට යම් කෙනෙක් සිටින්නක් ආවන එලස්මාරය ආවන විනාශ වේවා සිහින් විසුණු ඒකයි අර ආනාපාන සති පරිමස්ථාන භාවනාවේ ආනිසංස පහේ පසුලෙකින් කියන්නේ ඒක වැඩගත් විදර්ශනය ආනාපාන සති සමාධි ආවිතේ බහුලීකතෝ සන්තෝෂයේ සමීපයේ ඒකේතෝක සුඛෝක විහාරේ උක්ඛන්නුක්ඛන්නේ සුඛාපිතේ අකුසලේ ධම්මේ කාලසේ අන්තර කාසේ කිහිපතමේති. ධ්‍යාන සංස්කෘතයෙන් කියන්නේ ආනාපාන සති සමාධිය භාවිත කරන ලදන බහුලීකృత කරන ලදන කයත් හිතත් වචනයත් හැරත්මත් යන්නේ සාන්තිය. එතන සමාධියේ සිටේ සංත නීවරණ විස්කන්ධන ප්‍රහාණය යටපත් වෙන බැවින් රෝගයේ පැවති ශාන්ත වාට සමුදේ. සංකෝච රෝගයේ පැවති ඉතුල් වෙන ශ්‍රේෂ්ඨ වෙන ගම්පතියදී. අසේතන කෝච ඒ ආනාපාන සති සමාධියෙන් ලබන යාමික සැපයේ ස්වභාවයෙන්ම නිදිරි වෙනවා. ස්වභාවයෙන් මිදෙන්නේ. සුඛෝ විහාරෝ ආනාපානසති සමාධිය ලැබීමෙන් කායික චෛතසික සැප විහරණයක් ලැබේ. ස්වභාවයෙන් තියෙන වේදනා සලා නොදැනියයි. සමහර විට තියෙන රෝගාබාධ සලා සංසිදෙන. ඒක සුඛෝ කියනවා. උත්සන්න ස්ථන්නේ කාපකේ අසුසලේ ධම්මේ කාලසෝයන්තේ කාපකේ විදිතයි. වරින් වර උපදින උපදින අකුසල පාප සිටිවිලි දාන. ඒ ඒ සැලල අතුරු දහම් වෙනවා සංසිලියම උපත් වෙනවා ඉතේ අඩංග විස්කම්බන වශයෙන් අතපත්. ඒකට සිටිවිලි කියනවානේ මේක හොඳට තේරෙයි. ආනාපාන සතිය කියන්නේ කායානුපස්සන සතිපට්ඨාන. ඒ ක්‍රියා සති බුදුන් දිනයි. කලම් විදිහේ ජීවිතෙද්දී ලෝකේතන අනුත්තම නිර්වාණ්‍ය අවබෝධ කරවා වදාළ බුදු පියාණන් බුදු පියාණන් වහන්සේගේ බුදු දින ඉඳන් තමයි මේ සතිපට්ඨාන වූ. එයින් කායානුපස්සන සතිපට්ඨාන. මේ ආස්වාද ප්‍රස්වාද කියන්නේ කාය ප්‍රතිපදිකය. කාය ප්‍රතිපදිකය. කාය ප්‍රතිපදිකය නිසා ආස්වාස ප්‍රස්වාස අරමුණේ සිටියේ පිටුවා ගැනීම ආයානුපස්සනා සතිපට්ඨානය. මේ විතර අවස්ථාවක් අපි ප්‍රකාශ කළා ආනාපාන සති සමාධි කායිකෝ බහුලීකතෝ සත්තාරෝ සතිපට්ඨානේ පරිපූර්ණේදී ආනාපාන සතිය භාවිත බහුලීකృత කර කිරීම සතිපට්ඨාන සතර සම්පූර්ණය පරිපූර්ණේති හා සති සම්පූර්ණය. සතිපට්ඨාන සතර සම්පූර්ණ වීමෙන් විද්‍යාංගහත සම්පූර්ණ වේ. විද්‍යාංගහත සම්පූර්ණ වීමෙන් විද්‍යා විමුක්ති ඵල සාක්ෂාත් වීම සිද්ධ වේ. ඒක නිසා මේ ආස්වාස ප්‍රස්වාස අරමුණ නැමැති මේ නිමිත්ත නැත්නම් ආස්වාස ප්‍රස්වාස නිමිත්ත භාවනාවසින් නිමිති වීදී කායානුපස්සනා සතිපට්ඨානයේ විශේෂයෙන් වැඩෙනවා වේදනා චිත්ත ධර්මානුපස්සනා සතිපට්ඨාන තුල ඒ සම්බන්ධයෙන් වැඩෙනවා නිසා අපි දැන් මේ භාවනාව යෙදීමේ සිද්ධ කරන්නේ යාසතු බොදුරු දිනේ හැසිරීමයි ඒ යාසතු බොදුරු දින නම් වූ කායානුපස්සනාව යෙදෙන්න යෙදෙන්න අත්ථ දීපා විරත අත්ථ සරණ අනන්‍ය සරණ සම්ම දීපා සම්ම සරණ අනන්‍ය සරණ කියන මේ අනුශාසනාව සම්පූර්ණ කළා වේ. සමාධි තමා පිහිටක් කරගන්න. සමාධි තමා පිහි සරණක් කරගන්න. ධර්මයෙන් සමාධි පිහිටක් කරගන්නවා ධර්මයෙන් සමාධි පිහි සරණක් කරගන්න. වෙන සරණක් පිහිටක් පිළි සරණක් විශ්වන්නේ. මෙන්න මේකයි දැන් අපි මේ සිද්ධ කරන්නේ. මේ ලෝකයේහි අපට භාණයක් ලබා දෙන්න කිසිම බ්‍රහ්මීකයක් දෙන්නේ නැහැ. දෙවිතුලේ කියන්නේ කිසි කෙනෙකුට දයාකට සමාගයේ සිටේ නැති ධර්ම සුදුයි. නැති සමාධි සුදුයි. කිසි කෙනෙකුට නැහැ. ලෝකනා බුදුරජාණන් වහන්සේවත් එහෙම කරන්නේ අනුන්ගේ සිටේ ධ්‍යාන පහල කරන්නේ නැහැ. ඒක හරියට යෝගාක දෙවි හත ගන්නවන්න බෑ අන්තිමකට උල්ගාවනේ පොල් ගෙඩි හත ගන්න. මල් ගහවනේ මල් හත ගන්න. ඒ වගේ. මේ සමාවි సంతානයේ පිළිදි කිරීමේ මේ సంతානයේ තුල මේ අභිගම ලැබෙන්නේ. ඒකයි අත්ජීව අත්කරණ කියන්නේ. සමාන භාවනා වැඩිමෙන් සමාධියේ සිටේ ධාන සමාධි සමාපatti පුරවා ගතියි. වෙන කෙනෙකුට කරන්නේ විස්තර මහා කරුණාවක් දැක්වුවා, විස්තරානුකම්පාවක් දැක්වුවා තව කෙනෙක් විසින් තව කෙනෙකුගේ සිතේ සමාධිය කාර්යකදා. අව සමාන ඒ බුදුන් දිනේ හැසිරීමෙන් ඒක සිදුවා ගන්නවා. ඒක නිසා ඒ වියාසති උදමයේ හැසිරීම ප්‍රදේ කරන්න කියලා. වියාසති බුදුන් බුදුන් දිනේ හැසිරෙනකොට අපේ සිත අර කෙලෙස් මායයට අහු වෙන්නේ නැහැ. බලක්ති මායෝ ඕසාර කෙලෙස් මායයට ඉඩක් ලැබෙන්නේ නැහැ. ඕකාරම් කියන්නේ ඉඩක්. සිදුරක් ලැබෙනවා. විලක් සිතුනාවේ ආරම්භන විලක් නාරයට අපේ අදුපාඩු අරමුණක් දැකින්න හම් වෙන්නේ. අර වත්වාසි දීපිතියා අපේ බුද්ධත්වයන් වාස අභිනිෂ්ක්‍රමණය කළ තැන් පටන් බුදු වෙනත් අවුරුද්දක් යනතුරු අවුරුදු 7ක්ම අස්කොල්ලු හිටියලු. ඒ කියන්නේ සත්‍යවත්තානි සම්බුද්ධං අනුබන්දු සදා සදා ඕකාරංගාදි ගච්ඡිස්සාවි නිදුක්කත් සති මත බලන්න පුදුම කතාවක් මාර්යාගේ සත්වස්සානි සම්බුද්ධං අනුබන්ධුන් සදා පදං සම්බුදුරජාණන් වහන්සේගේ සීවරක් ගානේ අවුරුදු හතක් මාසක් ඉන්දියා ඕකාරංගාදි ගච්ඡිස්සාවි උන්වහන්සේගේ සිදුවක් මත තේරුනේ නැහැ සම්බුද්දස්ස සති මත ඉන්නේ කියලා සම්බුදුරජාණන් වහන්සේ සිටින යුක්ත නිසා මට ඉඩක් ලැබුණේ නැහැ කියලා ඔහු අලංකෝල කියයි. ඒ සතිපට්ඨාන සිහියෙන් වහදී. අභිනිෂ්ක්‍රමණය කළ සංපතන් උත්තර දිස්තර ක්‍රියා කළා ඉන්ද්‍රාසිරි සිහිය දුරු වෙන්නේ නැහැ. ඒවා විකල සතුලන්තේ ගන්න. සතෝ සංපජානකාරී. ඒකේදා පුදුතරගත එකක් නෙමෙයි. විශේෂංකයේ කල්ප ලක්ෂයක් කියන පිළිතුරගත් සතිය. අනුලක්ෂ 12000 20ක් වෙනවා විස්සතු වුණේදී පිළිතුරගෙන තියෙනවා. දුක්ඛෝත්තර දුකාන වල පිළිතුරගෙන තියෙනවා. මේ සමාන තම පිහිට කරගෙන ආවල්ලා. ඒ වගේ අසුස්සයි අනුගමනය කරන්නේ. උදාසිකේ ශ්‍රාවක ශිෂ්‍ය දරුවන් යටේ සමාන තම පිහිටක් උපදවා ගැනීමයි මේ සිදුවන්නේ. මෙහි පිහිට මේ සාරණ මේ ආරක්ෂාවේ අනුසතේ අපට අදාදෙන වූ මතු අවස්ථාවක අනිවාර්යෙන් ලැබෙනවා. කාරණය හේතුව මේ ධර්මයේ නෛර්යාන්තයයි. මේ ධර්මය නෛර්යාන්තය. කවදාකවත් මේක අනුසස් වර්ගින් පිටකමින් අනුසතු වෙන්නේ නැහැ. පෙර සතුරන්ටයි තියෙන්නේ. දින්නද ජලයට වැරෙන්නේ නැහැ. සමාත සමාගයේ සිටේ වැඩෙන මේ සතිපට්ඨාන සතිය නැත්නම් භාවනා වස්තාවෙන් ලැබෙන බලපෑම කවදා හරි ඒ බෝධි ක්‍රේ යම් කිසි බෝධියකින් ලබා දෙනවා. ඒක නිසා අපි නන්දෝත්සාහී වෙයි. හැම විටම සතිය පිහිටුවාගෙන මේ ආස්වාස ප්‍රස්වාස අරමුණෙහි චිත්ත සමාධිය උපදවා ගන්නට වැඩි වැඩියෙන් ධර්මවත් වන්න ඕනේ. ඒ කියන්නේ අපි වාඩි වෙච්ච ගමන්ම අපි හිතන සියල්ල සම්පූර්ණ වෙන්නේ නැහැ. ඒක පිටින් පිට අනුසින් වෙදී යන්න ඕනේ. දවස් දෙකකින් රහත් වෙලා එන්න සිටිය මහා සීව මහරහතන් වහන්සේ අත්දෙන්න පෙර. දවස් දෙකකින් රහත් වෙලා එන්න පුළුවන් කියලා හිතාගෙන වැඩි ගමන 30 අවුරුද්දක් යනවා. ඕම සුළු ඉතක් ලේසියක්. තමන්ගේම උපදෙස් ලබා අරිහත්ත්ව උපපස්සේ සීලාසුර ශිෂ්‍යයන් වහන්සේලා 30000ක් කියලා කියනවා. ඉතින්ගේ ආචාර්යයන් වහන්සේට පුළුවන් සීතින දේශාක වෙනවා වගේ මොහොතේ තේනවා නිවන් ළඟ. නමුත් අවුරුදු 30ක් මුලිනා භාවනා කරන්න කියනවා. ගලන්නේ තිබුණයි ඒක. කවදාකවත් නෑ සතුටුයි. කවදාකවත් ආහේජුවේ නෑ 30 අවුරුදු. කවදාකවත් ලොකු කියෙන්නේ නෑ. දෘෂ්ටාන්තයේ ජීවිතලා. අධික වීර්යයෙන් වාසේ භාවනා. ඉස් අවුරුද්දකදීම වත් සාරණයේදී සඳු සඳුලෙන් වාසේ ඒවත් අවසන් කරා. ඒ කර්ම උත්සාහ කළා. ඒ වගේ ඒ විදිහේ මහා ධීර ධීර ගුණ ඇති භාවිත සංකාන ඇති පූර්වික කාරණික ඇති වාසික හේතු වාසනා ඇති උතුම්ලක් ප්‍රමාද වෙනවා නම් අපි ගැන කවර කතාවක්. ඒසාවකේ මේ දවස්වල දෙකක් සතිය දෙකක් උත්සාහ කළා. අනේ අපිට කිසිම විශේෂයක් නැහැ කියලා අත්හරින්නේ. ජීවිතාන්තය දක්වා උත්සාහවත් වන්නේ. අවදාහන යාපිට මේ දෙක ලැබෙනවා ලැබෙනවා. අසංකේ යලාරයක් උත්සාහ කළා නේද? ඉනිසා ධර්මයේ කිරි ණයනික ණයයානිකත්වයේ සිටේ දරාගෙන අපි මේ වැඩ සටහන පවත්වනවා. සමහර විට බුදුරජාණන් වහන්සේගේ උපදෙස් කියනවා යෝගාවචරයන්ට විහිස නොවි යෝගාවචරයන් දිරිමත් කරනු කිරිස ජීවගාම උපදෙස්. විශේෂයෙන් දීගනිකායේ මහා පරිනිබ්බාන සූත්‍ර අටකතාවේ තවත් ඒ වගේ කර්මස්ථාන විස්තර කරන තැන්වල දක්වලා තියෙන උපදෙස්. ඒ කියන්නේ යෝගාවචරයේදී මාසයක් නම් භවනා කරන්නේ මාසෙ තුන පිළිදා ගන්න දිනක හැදෙන්නේ. තුන් ආකාරයකට වීර්ය කරනවා. මාස දෙකක් නම් කාලයෙන් කරගන්නේ මාස දෙක තුන පිළිදා ගන්නවා වීසදෙනි. මාස තුනක් නම් වීර්ය කරන්නේ තුන පිළිදා ගන්නවා මාස දෙකයි. මාස හයක් නම් මාස දෙක දෙකයි කරනවා. මාස නවයක් නම් වෙන් කරගෙන තියෙන භාවනාවට මාස තුන තුන ක්‍රම තුනකට භාවනාදී කියනවා. හැබැයි මේ ජීවිත කාලය භාවනා වඩන විශේෂාධිගමයක් නැත්නම් මහාසයක් තරම් ගන්නවා විවේචයක්. සීරු දේවලේ කරගන්න, එහෙම නැත්නම් වෙනස් වෙනස් රසාවක් කරගන්න, ගමනක් ගමනක් කියන්න, ඒවාගේ කටයුත්තකට කාර්ය වේකලයි පටන් ගන්න. ඒක පටන් ගන්න. ඒ වගේ තමයි අපේ මේ භාවනා සංකල්පය. දැන් අපේ සමතහම් පිළේදී අපේ යෝගාවචර දැන් වහන්සේලාට සමුතන කිසියම් අදුබදයක් එකක් ඇති වෙනවා. ඒතරම් විවේචයක් කියන අන්තර වෙයි. ඒ කාන්දර දෙකයක කාලින් පසුව මේ විේගානේ දැනීමේ වක් පිළිවෙත් කිරීම වැනි කටයුතු සඳහා කොට කාලය ඉතිරිලා තියෙනවා සයකහලා. ඒ කාලය අපිට සෑහෙන කායික පුහුණුවක් මානසික පහසුවක් ලැබෙනවා. නැවත අපේ සිත නමේ දක්වා කෑ දෙකකදී අරියන්කේදී ගියක් ඊළඟට නමෙන් පසුව වලල් වෙන අමාරු දක්වා පැය තුනමාරක් වෙනකොට කාලි. ඉන්දපාපිකාරියාව සංසාර වීම සෝපිය වෙනස් උපෙන් වේමාරණ පිළිම කාලයේ විවේකයේ කියන ඒ කාලෙන් තමයි ප්‍රයෝජන ගන්න තියෙන්නේ. හැබැයි මේ භවනාවක ජීවිත පරියන්ත කාලයේ තුල ඉරාගෙන පස්නන් කාලයේ තුල අපි උත්සාහය දිනු කරන්න වටිනේ. භවනා වාඩි වෙලා ඉන්නකොට අපර දැඩි වේදනාව ආවොත් එදින ඉරියව්ව මාරු කරගන්න පුළුවන්. යම් හේකේ වාඩි වෙලා මින්නත් වැඩි තරම් යෝජනා කරනම් හිත ගන්න. හිතකින් භාවනා කරන්න පුළුවන්. අන්නේ කතාවක් වෙන ශබ්ද නෙලගෙන හැටියට හිතින් භාවනා කරනවා. අයමස් වාඩි. ඔබගේ වාඩි වීම හිත ගැනීම වාගේ ඉරියව් කරගෙන ඉලදී මේ උපවාස සංකප්පයේ අනිත් අබ්බන්තරී සංසනාතෝ අවිසමෙත්තක් ලැබිය තරම්වත් අධ්‍යාප නැහැ නැති කාටි කරන්න තියෙන්නේ. ඒ විපාකවලට ගන්නවා. ඊට පෙර අපි සඳහන් කළානේ තමන් ගැන හිතන්නේ කියලා. තමන් ගැන හිතනද මම ගැන හිතන එක මම විශේෂ නිස්සබ්දයට සමතින තව කෙනෙක් රෝමෙන් කරදර දාලා සබ්ද කරනවා නම් මගේ අපහසුවක්. මම කොහොමද සබ්ද කළොත් අන්නයි අපහසුවක් වෙනවනේ. අන්නේ කොලසා සමාගම සමාගත අන්නාකත් ඒ වාගේ ලක්ෂය විසබ්දතාවයේ කියනගෙන විසිකා සබ්ද නොලගෙන හිතේට අපි විදියෙන් මතක් කරන්නේ. සමාන්විත අර වාක්‍යයේ එකපැත්තට යදිහාම මේගෙන් ලකුණු අරින්න පුළුවන්. මොනවාක්නම් සහාජන සබ්ද නැගෙවට කියන්න ගන්න පුළුවන්. එහි නැතුව හිතා නිහඬ ලෙස ඒ ප්‍රතිසීලයෙන් ප්‍රතිසීලයෙන් මේවා හැම විටම සමා සිදුවෙන නම් ඒ ප්‍රතිසේ සම්සින්න සිද්ධ වෙනවා ඒ මෙතන කියන්නේ සම්පෝෂක කියන ආනාපාන සතිය වඩන්න සාන්තයි සතාවක් සාන්තයි ඉරියාවක් ඉරියව් කරක්න හැම දෙයක් සාන්තයි ඒ සාන්ත බව අපි ක්‍රියාවෙන්න පෙන්වන්න ඕනේ ඒකස්වාවසියක් ඒක එදිරි දෙමින් ඇතිවීමක් ඒ ශාන්ත බව සිද්ධ වෙන්නේ සිහියෙන් ඉන්න නිසානේ සිහියෙන් ඉන්න නිසා ඒකනිකා ඒ සතියෙන් යුක්තව ඒ සතිය පිළිගෙන වාසී සිදුවීම තෝල ඒක එක අනිස්කාරණය දැන් සමාරයේක ඒ පරියන්ත භාවනා කාලයේ තුන නැගිටලා යන්න හිතෙන්නේ කියලා ඒක මාත්‍රිකා කියලා නමුත් අපි පුළුවන් තරම් උත්සාහවන්ත වෙන්න ඕනේ කාර්යයන්ට එන්නේ ඉස්සර මූලකට දරා ගැනීම, රසිකිලි රසිකිලි යාම වාගේ ශාරීරික කෘත්‍ය සංකාරණයේ කියන ඔයාගේම එළියේ දාලා කියනවා නම් සීරු වාගේ දෙයක් ඒවා සංකප් කිරීම එළිමා මේ යම් කිසි ආසන කණකින් ආදී අස්තලකින් ඒවා සංකප් කිරීම ආදී අවශ්‍ය දේ සියල්ල සම්පූර්ණ කරන බවට ඒකයි එකමාර හෝ සයි දෙක හෝ ඉමකා යතුව වලදී නොඅපියතම කටයුතු සම්පාදනය කරන්න අපි සතුටුමත් වෙන්නේ. ඒකෝට අපි ඒ පරියන්ක කාලයේ තුන ඒ ඥාන වෙනවා. අන්න ඒ සරලක අපි කාලයෙන් ප්‍රයෝජන ගන්න ඕනේ. නියමිත පරියන්ක වේලාව ප්‍රකෝවා නොදී විනාඩියක් අධිකර ගන්න නැතුව විදෙන් අපි අනිස්ථාන తీරවදයක් වෙනවා. සෝමසිකාගේ අනිත් සඳහා කාලෙ හොඳ ඉඩ පිළිගිලා තියෙනවා. දාසෝ වැඩි ප්‍රමාණයක් ඉඩ දීලා තියෙනවා ගොඩක් කටයුතු සඳහා. අනිත් කාරණය මේ ඉරියව් කරන්නේ හොඳට පවත්වාගෙන යනවා. මේ ආස්වාද ප්‍රස්වාස අරමුණු සිහිය පිළිතුරා ගැනීම සාවදයක්. ඒ කියන්නේ මේ සිත කියන එක දීර්ඝ කාලයක් අභ්‍යාස වෙලා කියන්නේ අත්යෙන් අත්සක කලින සාක නිදේශවා සාක නිදේශවා කියන්නේ වඳුරු දිලව ගැන කපෙන්නයි. ඕක උපතන කියන්නේ කොන් අසක තන කරනවා. ඔයගොල්ලෝ සිතේ ස්වභාවය එකතනින් මෙතනෙයි අරමුණෙන් අරමුණට අරමුණෙන් අරමුණට සීන්දයෙන් යනවා. මේ දෙයින් වාරය. ඒකයි මේ සිතේ ස්වභාවය. දීර්ඝ කාලයක් අදාන්ත අවිනෝචිතකයේ ඒ දෙස්යන් කරනවා කියන එක මහා සිදුවෙන් කළ යුතු දෙයක්. ඒ සිදුවේ කියන එක අනිත් දෙයක් නෙවෙයි පිට පොළව පහළ වෙන සාධිකයක්. ඒ සිදුවේට විනාශ යන කෙනාට අපට කිසිම දෙන්න වෙන විතරකි. සම්මා සංකල්පනාවයි. මේ ආරම්භන අභිනිරෝධන ලක්ෂණය කියන විතරකි. ආරම්භන අභිනිරෝධනය. ඒකෝපනේ සිදුවේ අතිශය ඉඳන් වෙනවා මේ විතරකි සම්මා සංකල්පනාව. සම්මා සංකල්පනාව විතරේ හොඳට වැඩ කරන වෙලාවේදී අර නැවත නැවත නැවත සිිතේ අරමුණට යොමු වීම සිද්ධ වෙනවා. ඒක සතිය හොඳේ ඒක කරක් ගන්න සඳහන් වෙනවා නිවි නිවියේ කියන දැනගන්න. අන්න ඒක තමයි අවස්ථාවයි. සම්මා සංකල්පනාවෙන් අරමුණ නැවත නැවත ඉඳන්ගෙන ඉහෙරනවා. නිවියෙන් අරමුණ හරියට බලා ගන්න ඕනේ. නිවියේ ඒක තේරෙනවා. ඉතින් මෙන්න මේක නිසා මේ සතිය අවන්තරගෙන සබා ගැනීම අත්‍යවශ්‍යයි. ඉතින්නම් අපට පුළුවන් ආස්වාද ප්‍රාස්වාස අරමුණේ වැඩි වේලාවක් ඉඳී පුරාගෙන සිත් ඒකාග්‍රතාවය. සමාධි ආස්වාද ප්‍රාස්වාස අරමුණ දිහා හිතින් බලාගෙන ඉන්නවා වගේ. හිතින් බලාගෙන ඉන්නවා වගේ එනම් දිහා වැටි හිතුවේ. ඒක දිහේම සිදුවෙන දෙයක්. සිත කියන පැත්තට මායාවක් වගේ. වායුකමන්ත විඥාන. මායාවක් වගේ නෙවෙයි. ඒකෝක මේ ආස්වාස ප්‍රස්වාස කරමුල බලනවා වගේ ඉන්නවා. නමුත් ඒක දිහා හොරෙන් බලාගෙන හොරෙන් ගන්න. ඒ වගේ සත්‍යයන් නිසා අපට මේ උද්ඝාතනෙක ප්‍රතිභාවනෙක සමාවෙනවා නම් සමාවෙන්නේ. ඒ වෙනස් වෙන අසවබ්දයන් හොයාගන්න. ඒක මේක රසයක් කියන්නේ මේක මුලින් රසයක් නෑ හැබැයි මේක සත්‍යයේ විශේෂ සත්‍යය වෙනකොට නම් ඊට වඩා රසයක් අවශ්‍ය වෙනවා කරන්න මුදුලි වෙනවා ඒක නිසා තමයි කියව අසේ කෙනෙකෝ කියන්නේ අසේ කෙනෙකෝාරෙන් ආස්වාද ප්‍රසආකාර දෙන්නේ මුදුලි මොන නෝදලා ඒ නෝදල සත්‍යය වැටුණාන් පස්සේ නම් මොන හේතුවකින්වත් විකේහාමක දුවන්න පුළුවන් නෑ එන්න මේ සත්‍යයේ සමීකරණ දැකී විස්තරයක් දෙන්නේ. ඒක නිසා එක්තර වාදයක් සිදු දෙකියා. එක්තර වේදනාවල් ඇලෙන්න බාධා කරනවා. එක්තර ශබ්ද බද්ධාවක්, එක්තර නැත්නම් දුනේ වහුවා, එක්තර මන්දිරන් යුද්ධා. ඒ ඕන සිතින් ප්‍රතික්ෂේප කරමින් ආශ්‍රය ප්‍රකාශවා කරමුලෙහි මනා සිංහු පිහිටවන්නට අපි උත්සාහවත් වෙන්නේ. ඕනනම් අපි දෙදිරි දිනේ හැදිරුණා. පියාකට දෙදිරි දිනේ හැදිරුණා. විවාහකදී දෙවිඳුනේ හැදෙන කිසිසේත් අකුසල සිතිවිල්ලක් වෙන්නේ නැහැ. සිතිවිල්ලක් ආව සමුකම ඒක අකුරු ගා වේවා. එමත් නිසාද සිහියනේ නවදී සිතිවිල්ල. මෙන්න මේ විදිහට ආස්වාද ප්‍රස්වාසාරමන මෙහි සිටිනේ මුල් සියයේ පටන්ව අත්ත දීපා සම්ම දීපා කියන අනුශාසනාව උපාසකදී ඉස්සිද්ධ කරලා ඒක අවසාන සත්‍යයේ අවදාහරි ධ්‍යාන නාමකම් සෝබ්බන්‍ය ආස්වාද ප්‍රස්වාස අරමුණෙහි උප පිළිසුවාගෙන නෝක බාහිර ආරම්භිනවා පිළි කරන්නේ නැහැ කියලා කල්ලාතේ දන්නවනේ. කිසිම ආරම්භයක් පිළි කරන්නේ. කිසිම ආරම්භයක් පිළි නොකරන්නේ මාකසාද සතිය වැඩිලෙස එක ආරම්භයක පිළිසුවා ගන්න. ඒක අපහසු දෙයක් නෙවෙයි. අපහසු දෙයක්. මේ ඒ වෙලාවට සමාජයේ සිට මේ සිටිවිලි ගලාගෙන ආවත් ඒ කොහොම ඉතින් ප්‍රතික්ෂේප කරලා මට ඕනේ කරන්නේ මේ අරමුණ ඇතුළේ ඉස්සාගෙන අස්වාස ප්‍රාසාරයෙන් කියනවා. ඒ අතර සමහර විට විදුලික කරනවා වගේ ආලෝක, සිරුරක් වටෙනවා වගේ ආලෝක, වලිස්සක වගේ අහපාට, නිල්පාට එළිස්සෙන්න පුළුවන්. ඒ කිසිවක්ම ගමන් ගන්නවා කියන්නේ. ඒ ඔක්කොම සමාධියේ සියුද භාවයෙන් දේවා. ඒවා දිහා බලන්නවා කියන්නේ. ඒවා දිහා හිතෙන් බැලුවොත් එනිකල ඒවත් නැති වෙනවා හිතේ සංකප්ප සමාධියක් වැඩිනවා. ඒවා ලැබුණේ අස්වාදකස්සා සරමල සිහිදෙන නිසානේ ඒ නිසා සමාධිය වැඩි ආස්වාදකස්සා සරමල සිහිදී යන්නේ. සබාගෙන අර තේන කිසිවක් නිකුත් අපට අවශ්‍ය ආලෝකයක් ඉදිරියට එන්න තියෙනවා. ඒ වෙනකන් අපි අපේ වැඩි කරන්නේ. ඒ කියන්නේ අවශ්‍ය ආලෝකයේ කියන්නේ උද්ඝහ නිමිත්ත සහ ප්‍රතිභාව නිමිත්ත. උද්ඝහ නිමිත්ත ප්‍රතිභාව නිමිත්ත වල ගුරුන් කියනවා වගේ කියනවා නම් බලන්නේ. ගුරුන් වගේ කියනවා නම් රෝගම් අවධානය යොදන්න. අවධානයේදී ඇති සමාධියේ භාවනාව වටෙනවා. ඒක නිසා අපි අදිස්ථාන කරගන්නේ නැතම ඉරියව්වේදී උද්ඝහ නිමිත්ත ලැබෙනවා කියන්නේ. ඉතින් සමාධියේ කාඩය ආස්වාද ප්‍රසආස අරමුණු දෙයට මෙනෙහි කරගෙන යනකොට සැබවින්ම උග්‍රහ නිමිත්තේ පහසුවක් නැතුව ඉතා පහසුවෙන් පහළ වෙනවා. උග්‍රහ නිමිත්ත කියන්නේ සාමාන්‍ය ලා අනුපාතක් ලා සුදු පාටක් වගේ අරමුණක්. ඒක සමාතමේ අඳබඳලක් වාගේ ඉවතතුරු ලැබෙන්න පුළුවන්. සමහර අයට විසිරුණු ආලෝකයක් දෙන්න පුළුවන්. ඒකම හාස්පසින් විසිරුණු ලෝකයක් දෙන්න පුළුවන්. ඒකේ පරියන්ත්‍යයක් කියන්නේ කෙලවරක් උපලෙන්නක් කියනවා. කලවට මුහුණක් එක්ක මුළු සරුවාංගනක් රට කරගෙන යන ආලෝකයක් වෙන්න පුළුවන්. නමුත් ඒ කිසියක්ම අපි බය වෙන්නවත් ගණන් ගන්නවත් අවශ්‍ය නැහැ. ඊළඟට තවත් උරට සමාජ ආස්වාද ප්‍රසආසනෙහි කරන යනකොට මුලින් ඉතනවා මට අද මේ පරියන්කයේදී ආනාපාන සති සමාධි අපි භාග නිමිත්ත පහළ වෙනවා. එක්තරා කවුරුකම ඉතින් එහෙම ඊළඟ තාස්කාස ප්‍රස්වාසකරමින් හොඳින් මෙහි කරන යාමේදී අර උද්ගානිමිත තුලි ඊටදාසිය දහස් කිලෝකින් ප්‍රදාස් කරේ. බොහෝම පැහැදිලි ආලෝකයක් පහළ වෙනවා. ඒකත් ඈත වගේ කියනවා නම් ඒ දිහාට සමාගය අවධානය යොදන්නේ නැහැ. අදිස්ථාන කරගන්න මගේ නාසිකාගත අරමුණට පැමිණේවා. පැමිණෙනවා. ඒක සිතින් උසන්න අරමුණක් බැවින් පැමිණෙනවා. එතන ඇටේට පැමිණෙනවා. ඒ තනම අවස්ථාව තමයි ඒ වෙත සිහිය පිහිටුවාගෙන ඒ නිමිත්තට සිහිය පිහිටුවාගෙන ආස්වාස ප්‍රාස්වාස අරමුණ මනාව දකින්නේ පිට සමාධි හසේ විදින. හැබැයි ඒක ශ්‍රමිකව නැති වුණා වෙන්න පුළුවන්. නැවත නැවත නැවතත් ඒ ආරම්භනේ සිහි කරන්න ඕනේ. ආස්වාස ප්‍රාස්වාස අරමුණ. අයම ඒ අරමුණේ. එහෙම ගිහින් ගිහින් ප්‍රතිභාග නිමිති ස්ථිර වෙන්න ඕනේ. රැකලාගෙන මේ සිස්තර වෙනකොට විනාඩි 10 විනාඩි 15 විනාඩි 30 පැය පැය කොහොමද මේ අදිස්ථාන කර කර ඒක දිගට කරවන්න තියෙනවා. මෙන්න මේ සත්‍යයට ආවම ඉතින් දෙකට වෙන ආරම්භයක් අවශ්‍ය නැහැ. ඒක සුදුනාකාර සනසුමක් නිදන වෙලාවක් වෙනවා. ශරීරයේ වේදනාව පිළිබඳව ඔක්කොම නැති වෙලා. ශරීරේ බර හැල්ලු වෙලා. අස්සබ්දේ සමාපනේ අහසින් ඉන්න වගේ. සුදුනාකාර කායික සුවය කායික ප්‍රීතියක් මානසික සුවයක් මානසික ප්‍රීතියක් ඇති වෙනවා එලාගෙම ඒ වෙලාවට හිතන අනේ මේ කාලිකාතික දික් කරගන්නේ ඒක වඩා ඉන්නේ ඒ තරමට ආස්වාදයක් ඇති හැබැයි ඒ ආස්වාදේ නිර්ආමිෂයි කියන්නේ නිර්ආමිෂයි කියන්නේ ඉන්ද්‍රියන් පිනවන සංකාම වස්තුන් තැලුම් කිරීම ආස්වාදයක් අපි නෙමෙයි මෙතන කියන්නේ ධර්ම ආස්වාදය ඒ ප්‍රතිපත්ති ආස්වාදී හේතු නිරාමිතයි. හේතුන් ලැබෙන ප්‍රීතිය නිරාමිත ප්‍රීතිය. නිරාමිත සුඛය. ඒකෝට ඒ විදිහේ ආස්වාස ප්‍රස්වාස අතිබහබලෙමේ සුන්දරවට පහළ වුණාට පස්සේ සමාගයේ සිටේ අර්ථනාව පහළ වෙනවා. අර්ථනාව කියන්නේ ප්‍රථම ධ්‍යානයේ මුලින්. ඒක ලැබිලා ඒක නැවත නැවත නැවත සමවැදී සමවැදී වැඩි වේලාවක් අවස්සලා ධානාංග ප්‍රතිවේක්ෂා කරන බලය. ධානාංග ප්‍රතිවේක්ෂා කරනද සමාත දෙලෙනවා සැබෑම ප්‍රථම ධ්‍යාන අර්ථනාමය. ඉතින් නැවත නැවත ඒක වශී කරන්න ඕන. මම දැන් හරි කියලා ඊළඟ ඊළඟ කාර්යයන්තදී ඊළඟ එකට වැඩ කරන්න යන්නේ නැහැ. මේක වශී කරන්න ඕන පස් ආකාරයකින්. ආවර්ජන කර කර නැවත නැවත සමාදින්න ඕන. ඒකට කියන ආවර්ජන සමාකර්ජන. ආවර්ජනා සමාපජ්ජනා වැඩි කරන්න තියෙනවා. විපස්ස විචාර පිටිසුකේකාග්‍රතා සහිත ප්‍රථම ඥානයේ තමා සමවදී කියලා ආවර්ජනා කරනවා. ඒක ආවර්ජනා. ඊළඟ සමාධිය. සමාධිනා කියන්නේ නයනත් අර ආස්වාද ප්‍රසවාස අරමුණේ සිට පිටියාගෙන ප්‍රතිභාගනියෙත් අර විදියටම ලැබුණාම අර විදිය කාර්යකලා ලැබෙනවා. ඉතින් මේක බොහෝ වාරයක් බොහෝ වාරයක් සිය දහස් වාරයක් වෙනස් වැඩි නෑ නැවත නැවත ප්‍රගුණ කරමින් ගිහිල්ලයි අදිස්ථාන වුත්ථාන පස්වනේ කියන තියෙන අවස්ථාව තුන ප්‍රතිවිද කරන්නේ. අදිස්ථාන කියන්නේ මම මෙච්චර වෙලාවක් මේ ධ්‍යානයේ පලස්සන් තියෙනවා. මම මෙච්චර වෙලාවක් මෙච්චර විනාඩියකින් මේ ධ්‍යානෙන් මම ලැබෙතින් දෙන්නේ. ඒක වුත්ථාන. ඒ අදිස්ථාන වුත්ථාන කියන දෙකක් උදල පුරුදුනාට පස්සේ තමයි පුරුදු වස්තුවට ඒ ආලෝකයේ විහිදුවලා ධ්‍යානාංග බලන්නේ. හැබැයි මේ කරුණ පිළිමෙත් කිව්වේ පොදුවේ අපි දැනගෙන තියාගන්න ඕනේ. ඇයි මේ භාවනා කිරීම කොතෙන්ද අපි මුල ගහන්නේ? කොතෙන්ද අපි යන්නේ කියලා සලකී දැනගන්න ඕනේ. එතකොට මේ සත්‍ය අත ලබන්න අපේ මේ සීලම සම්බ්‍රමචාරීන් වහන්සේලා පුළුවන්. උපාසක මහත්මයන් පුළුවන්. අපතේන කරන්න හොඳට සිහිය පිහිටුවා ගන්න. සියාසති ගොදුරු ගුණයේ සිහිය පිහිටුවා ගන්න ඕනේ. සියාසති ගොදුරු ගුණයේ සිහියෙන් හැසිරෙන්න ඕනේ. සියාසති ගොදුරු ගුණ තමයි ඒ සතිපට්ඨාන ගුරුහිය සතිපට්ඨාන අරමුණ ආස්වාස ප්‍රස්වාස අරමුණ. මේ සතිපට්ඨාන කියවාම කායानुපස්සන කියනවානේ 14ක්ම තවත් ක්‍රමයකින් ගත්ත 18ක් තියෙනවා. වේදනානුපස්සන වශයෙන් 9ක් තියෙනවානේ, චිත්තානුපස්සන වශයෙන් 16ක් තියෙනවානේ, ධම්මානුපස්සන වශයෙන් 5ක් තියෙනවානේ. ඒ කොහොම කියාසතු දෙබිරිදුනේ දැන් එයින් එකක් මේ අපි වෙන් කරගෙන තියෙන්නේ මුලතන තියෙන මහා පුරුෂ භාවනාව කියන ආනාපාන සතියනේ ඒක අපි මේ විදිහට ප්‍රතිපදින්න යන්න තියෙනවා. සම්විශ්වාස කරනවා තව අපට දවස් ගණනාවක් තියෙන ඒ කාලය තුල මෙතෙක් දවස් යම් යම් අපහසුතා තිබුණා නම් ඕනම සංසිඳිලා ක්‍රියාව පැවැත්වීම අපහසුතා සංසිඳිලා ඒ වගේම මිනිහි කිරීමේ අපහසුතා සංසිඳිලා වෙනස් වෙනස් බාධාවල් කරන උත්සම සංසිඳිලා මේ ඉතිරි සුබ දවසේදී මේ මේ සංඝ පිරිසට උපාසක මහ පිරුන්ට උද්ඝා නිමිති ප්‍රතිභාග නිමිති සහිතව ඒ ධ්‍යාන අර්පණාදාත සමුලවා ගන්නට ලැබෙනවාමයි ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. අද දවසේත් අපි ඉලේ පටන් ඉතා සද්ධායෙන් ඉතා උද්යෝගයෙන් ඒ උතුම් පිළිවෙත් මඟින් හැදෙනවා. මේ මේ මඟඵල නිවන දක්වාම ත්‍රිවිධ බෝධිය දක්වාම උපනිශ්‍රේ වෙන්නේ. මේ ප්‍රතිපatti ධර්ම නිරෝපේ පියෙතුන් ලෝකාලදී තුන්විස අසංකේය ගණන් ජනතාවට නිවන් අවබෝධ කරවා වදාළ දස බලධාරී සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සීපාද පස්සමෝලී උතුම් බුද්ධ පූජාවක් වේවා. සතරයා කුස නවලෝතුරාගේ සද්ධර්ම දාසේ දිවි උතුම් ධර්ම පූජාවක් වේවා. අස්කාර කුජල මහා සංඝරත්නයේ දිවේ සංඝගත දක්ෂනා පූජාවක් ගැනීම. මඟඵල නිවනට උපකාර වන කල්යාණ මිත්‍ර ගුරු උතුමන් වහන්සේලා වෙත ගුරු පූජාවක් ගැනීම. පිරිහි යන බුදු සසුන නොපිරිහි වූ සංඝහත් රැකීමට ධර්ම බලයක් වන බවටපත් වේවා. යම් වදාවක් ප්‍රාර්ථ. ලෝකයේ ගුරුවර බන්දි මිත්‍රාදී යමින් අභාවස්වාස දායක කාර්යකාදී මේ කුසල සංඛාරේ ඒ හැමතක් මාර්ගඵල නිර්වාණ භෝධිය පිහිටුවේ. ආරක්ෂක දේව දේවතා නඳුල්ල මේ කුසල අනුමෝදන් වඩවඩා ධාර්මික ආරක්ෂාව සැලසා දෙමින් මාර්ගඵල නිවන සුව සාක්ෂාත් කරගන්නවා. පුතාන් කනදා සෑම සත්නතක් මේ කුසල් නිමේ සුරාසෝ කිරිසු වේලා අපට මේ උතුම් නිවන් මඟට මහා ප්‍රයෝගයෙන් සිදු කරන ඒ පූජනීය කන්දසනාහිමියන් වහන්සේට නිරෝගී සැප බල ඇති උපසේ 24කට වැඩි කලක් දීර්ඝායස ලැබී ඒ අප කරන කුසලාංශංස බලයෙන් කාර්මී සමුර්ධ වේ ශ්‍රෝත්‍රා බුදුදාන ලැබේවා අපට මේ කමඨාන් මඟ විරාකූලව ඉතාම පැහැදිලිව සරලව පුහුණු වීමට උපදෙස් දී වදාරණීය පූජනීය ආරෝසයාදෝ නායක ස්වාමීන් වහන්සේට කියන රෝගාබාධ අලපසක සියක්ක් මේ ඉවත් වී නිරෝගී භාවයේ ඉපසී විසිවතරකට වැඩි කලක් දීර්ඝාලි වෙඳිමින් දෙවියන් සෑත ලෝකාත මේ භාවනා මාර්ගයේ ප්‍රියාදෙනින් සාරණී පුරා ගන්නට තව තව සත්‍ය වැඩි ඒ ස්වාමීන් වහන්සේ පතින බෝධියකින් නිවන් සුවපත් වේවා අපේ මේ සම්බුද්ධකාරීන් වහන්සේලාටත් අපේ මේ උපාසක මහත්තුරුන්ටත් අප පුසකාර ස්වන සීකස දාන දායක කවර සාදි සෑම දෙනාටත් මෙලොවකින් ආයුරාරෝග්‍ය සැප සැලසී සියල සමාධි ප්‍රඥා ගුණ දියුණු වී ඥාන සමාධි සමාපත්‍ය අභිඥා බල විපස්සනා මාර්ගඵල පිළිවෙලින් ලෝකෝත්තරාමා මහ නිවන් සුව සාක්ෂාත් වේවා යති සාල් සදාගත ආකාශත්ථා ච බුම්මත්ථා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං ආකාශත්ථා ච බුම්මත්ථා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං ආකාශත්ථා ච බුම්මත්ථා දේවා නාග මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු ත්වං සදාති සීලක පීඨා ධර්ම ශ්‍රවණී කිරීමේ සුදු කරගත් කුසල් බෙලෙන් සෑම දිනාට අමා මහ නිවන් සුවත් වේවා අද ධර්මානුශාසනාව පැවැත්වුවේ අම්බලංගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාසන වාසී සම්මත්තානාචාර්ය පූජ්‍යපාද නා උයනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ Thank you.